और साधना නැවතරක් සාධනා තවත් කතාවක් හොඳයි එහෙනම් අපි සුදර්ශන කතා කළ දහම් කරුණු මොහොතක් මතකයට නගා ගන්න. එතකොට අපි කතා කළා සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ලක්ෂණය අවබෝධ වීමයි සම්මාදිට්ඨි. කියන්නේ අපේ නිවැරදි දැකීම වෙනකොට පහළ වෙනවා. එතකොට මේ සම්මා දිට්ඨියට අපිට විද්‍යාව උපදින්න ඕනේ, ඇත්ත ඇති දකින්න ඕනේ. ඒකට ඇත්ත ඇති හැටි දකින අවස්ථාවක් කියන සම්මාදිට්ඨිය කියලා. සම්මාදිට්ඨිය අපිට සම්පූර්ණ වුණාම ලෝකයේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා දකිනවා ඒ දැකීමටයි දුක නැති වෙන්නේ කියලා අපිට ඒක මුල්මත් කළොත් දැන් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නවද? ලෝකයේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා දකින්නවද? දකින්න නැද්ද ඒක? දැන් දකින්නවද අපි දන්නවද? දන්නේ. එතකොට හැබැයි මෙහෙම එකක් මේ දැන ගැනීම මේ දැන ගැනීම ධර්මතා දෙකකින් තියෙනවා. අහලා දැනගන්නත් පුළුවන්, දැකලා දැනගන්නත් පුළුවන් කියලා ධර්මතාවයක් තියෙනවා. දැන් මේ පින්වතුන්ට කවදාවත් නොගිය රටක් ගැන විදේශීය රටක් ගැන අපි විස්තරයක් කළොත් මේ පින්වතුන්ට දැනගන්න පුළුවන්නේ එතකොට ඒක දන්නවා අහලා දන්නවා. පහු කාලෙකදී ඒ රටට මේ පින්මුතුන් ගියොත් ඒ දකින්න දැකලා ඒ දැනගෙන මතිනවනේ දැනගන්න. ඒකට අහලා දැනගන්නවා දැකලා දැනගන්නවා කියලා ධර්මතා දෙකක් තියෙනවා. දෙකම දැන ගැනීම වුණාට මේ දැන ගැනීම අතර විශාල වෙනසක් තියෙනවා. හැබැයි ඒක හොයන්න පුළුවන් තවත් ඒ වගේ දැකපු කෙනෙකුට විතරයි. අපි කියමු දැන් මම ඉන්දියාව ගැන විශාල විස්තරයක් කියනවා. දැන් මේ පින්වතුන් කවදාවත් ගිහිල්ලා නැහැ කියලා හිතන්නකො. ඔයගොල්ලෝ දැන් මගෙන් අහලා දැනගන්න. තව කවුරු හරි කෙනෙක් ඉන්දියාවට ගිහිල්ලා ඒ සිද්ධාස්ථාන දැකලා දන්නවා. දැන් තව කවුරු හරි අහුවොත් දැන් මේ පින්වතුන් නොත් කාට හරි කියනවා අපි කියමු දැන් ඔන්න මම ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාව ගැන දන්නවා. දැකලා දන්නවා. මම ඇවිල්ලා මේ පින්වතුන්ට කියනවා ඉන්දියාවට. නෑ මේ පින්වතුන් දන්නවා අහලා. දැන් මේ පින්වතුන් තව කාට හරි කියනවා ඉන්දියාව කියන්නේ මෙහෙමයි මේ මේ වගේ රටක් මේ වගේ පූජනීය ස්ථාන තියෙනවා. මාත් ඒ කෙනාට කියනවා. එයා එයා කවදාවත් ගිහිල්ලා නැති කෙනෙක් නම් එයා හිතන්නේ අපි දෙන්නම ඉන්දියාව දැකලා තියෙනවා කියලා නේ. නේද? ඒක කවදාවත් එයාට හොයන්න බෑ වෙනස. තව ඉන්දියාවේ ගිය කෙනෙකුට කියන්න කිව්වොත් මේ පින්වතුන් එදාට තමයි අමාරු යටෙන්නේ. නේද? ඉතින් විස්තරේ කියනකොට ඒ ඉතිහාස ටිකක් තිබුණේ මොකද්ද කියලා අහුවොත් එහෙම කියන්න බෑ. ඒ වගේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණය දැකලා දැනගන්නවා අහලා දැනගන්න පුළුවන්. නමුත් අහලා දැනගත්ත දැනගැනිල්ලෙන් අපේ ජීවිතයේ දුක මකා දාන්න සමත් වෙන්නේ නැහැ. ඒක දකින්න ඕනේ. යදා පඤ්ඤාය පස්සති යම් කලක නුවණින් දකින. එදාට දුක ගෙවෙන්නේ. දැකීම කියන එකට නිම්මක් කියන්න පුළුවන්. පුළුවන් පුළුවන් මම කියන්නේ. දැන් මේ පින්වතුන් පාර යනකොට සතෙක් ජරා කරපු තැනක් හරි වමන ටිකක් හරි දැක්කොත් මේ පින්වතුන් මේක සාක්ෂි දාගන්නවා. ඇයි ජරා ජරාව කියලා දකින්න හින්දා ඔයගොල්ලෝ මේ ජරාව ජරාව කියලා හිතලද දැක්කේ? නෑ. වෙන දෙයක් හිත හිතා යනකොට නිකම් බැලුවත් පේනවනේ. අසීයෙන් බැරි වෙලා අමතක වීමෙන් අසීයෙන් හරි පිළිකුල තේරෙන්නේ නැතුව සාත් වෙලා ගන්නේ. දැකීම කියන එක අභියසදී අසීය කියලා එකක් නැති වෙනවා. ඔයගලන්ට මොන විදිහට දීනෙන් දැක්කත් ඒක අසුබමයි නේ. හැබැයි දැක්කත් අසුබමයි. ඇයි ඒ? දකින්නවා හින්දා. දකින්නවා කියන එකට මින්ම ඔන්න ඕක. දැකීම කියලා කිව්වොත් ඒකට මෙන්න ඔගොල්ලෝ අසුබයි කියලා හිතන්න ඕනේ අසුබව දකින්න. හිතුවත් නැතත් දකින්න. පවතින එක දකින්න. එහෙම දකින්න හින්දා ඔයගොල්ලෝ මොන විදිහටවත් ඒක සාර්ථක දාගන්නේ නැහැ. සමහර අය අසුබ බව නොදකින හින්දා ඒක ප්‍රියයි දැන්. තිරසංගත සතෙක් ගන්න සුනකෙක් වගේ ඒ ජරා ගොඩක් දැක්කත් ඒක යට සමාජ ප්‍රියයි. මොකද අසුභවය දකින්න නැති හින්දා. නේද? එතකොට අසුභව දැක්කොත් මොන විදිහටවත් අසුභය කියලා එකක් එතන හිටින්නේ. ඒ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක දකින්නවා කියන එක ඕක මෙන්න අපි අනිත්‍ය දුක්ඛ අනාත්මද හිතුවත් නැතත් දකින්නවා. දැන් අද අපි අනිත්‍ය දුක්ඛ ගැන දන්නේ ඒවා ගැන හිත හිතා ඉන්න හින්දානේ. බලන හින්දානේ. පේන්නේ අපිට නිත්‍ය සැප හැටියටනේ. නමුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කෙලඹ සිටින්න ඕනේ. ඔයගොල්ලෝ මේ අසුචි ටිකක් තියෙන තැනට කියලා මේක සුභයි මේක සාරයි කියලා හිත හිතා ගන්නකෝ බලන්න ගන්න හදන්නකෝ ඒක හිත ඇතුළෙම පස්සට අදිනවා නේ මොකද ඒක නිකම්ම වචන මිසක ඇතුළෙන් දන්නා ඒක අසුභයි කියලා ඒ වගේ ඒ දැකීම ආවට පස්සේ මේ ලෝකේ නිට්ටයයි සැපයි කියලා කිව්වොත් මේක නිකම්ම නිකම් වචන. ඇතුලෙන් දන්නවා මේක අනිත්‍ය දුකයි කියලා. එතකොට මෙන්න මේ විදිහට ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න හැබැයි අර මං කිව්වේ ගින්නගොඩ ඇතුළට ගිහිල්ලා ගන්න නෙමෙයි. අපි ගොඩාක් දුරට දන්නේ ඇහත් රූපේ චක්කු විඤ්ඤාණ කියන මේ ධර්මතා තුන උපන්නට පස්සේ මේ ධර්මතා තුනෙන් හමු වෙන ලෝකයේ අපිට මේ පේන රූපය ඇතුලේ අනිත්‍ය බලන්නේ අපි. එහෙම නෙමෙයි. මේ ලෝකයේ උපදින හැටිම අනිත්‍ය බලන්න ඉගෙන ගන්න ඕන දැනගන්න ඕන. ඒක ඉගෙන ගන්න අපිට ඒ ඉතල ධර්මතා තුනක් තියෙන දැනගන්න. ඥාත පරිඥා, පහන පරිඥා, තීරණ පරිඥා කියලා ධර්ම තුනක් තියෙනවා. මෙන්න මේ ධර්මතා තුන හොඳට ඉගෙන ගත්තාමයි අපි දන්නේ ලෝකයේ යථා ස්වභාවය දකින විදිහට නොනේ සමර්ථනය කරන්නේ. ඥාත පරිඥා කියලා කියන්නේ මොකද්ද? දැනගැනීමෙන් පිරිසිදු වෙන්න ඕන කොටසක් තියෙනවා. ඥා මේ ඥාත පරිඥා, ඒ කියන්නේ පිළිසිඳ දැනගන්න ඕන කොටසක් තියෙනවා. පහන පරිඥා දුරු කරන්න ඕනේ ධර්මතාවයක් තියෙනවා. තීරණ පරිඥා තීරණය කරන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ ඥාත පරිඥා. නෝනින් දැනගන්න ඕනේ මොකද්ද? රූපය කියන එක දැනගන්න ඕනේ අපි ඉස්සෙල්ලාම. හැමෝම දන්නා ඇතිනේ දකින්නව නෙමෙයි දන්නවනේ. මොකද්ද රූපේ? හැම රූපයක්ම සතර මහා ධාතුයි කියලා දැනගන්නවා. ආහාරය නිසා රූපය හැදෙනවා, ආහාරය නැතිනවා නැතිනවා. දැන් මේ ටික කියනකොට මේ තෙමුතුන්ට මතක් වෙයි මේ ලෝකේ තියෙන මහ විශාල රූප ගොඩ. එහෙම නෙමෙයි. මේ බණ කියනකොට කෙනා කෙනා සේ කරගන්න ඕගොල්ලන්ට කොයි කොයි වෙලාවක කොයි කොයි ඉරියව්වක ඉන්නකොට හරි හම්බ වෙන රූපයක් තියෙනවා නම් ඒ රූපය ගැන මේ කියන්නේ. ඇහෙන් බලනකොට ඕගොල්ලන්ට හම්බ වෙන ඒ පෙනීමට උපකාරී වෙන රූපය ගැන මේ වෙලාවට මේ කියන්නේ. හැම වෙලාවෙම යම් යම් ඉරියව්වකට සම්බන්ධ වෙච්ච රූපය ගැන කියනවා මිසක ඕගොල්ලන්ට හම්බ වෙන්නේ එහෙම ලෝකේ. එහෙම නැතුව මේ ඔය ගස්ගල් පර්වත කියලා බාහිර හම්බ වෙන එක ගැන නෙමෙයි. එහෙම හරි කමන්නේ අපිට හම්බ වෙනවා හම්බ වෙන වෙලාවට ඒ රූපය ගැන කියන්නේ. දැන් නෝනින් දැනගන්න හැම රූපයක්ම සතර මහා ධාතුයි. එතකොට විඳින බවක් තියෙනවා නම් හඳුනන බවක් තියෙනවා නම් කල්පනා කරන බවක් තියෙනවා නම් මේකට කියනවා වේදනා සංඥා සංකාර කියලා. මේ උපදින්නේ ස්පර්ශ ප්‍රත්‍යය. මේ නාම රූප නිසා නාම රූප දෙක නිසා විඥානය ඇති වෙනවා. මම ඔක තේරුම් යන විදිහට කියන්නම්. ඉස්සෙල්ලාම මෙන්න මේ ටික දකින්න ඕනේ. හේතුඵල ධර්ම. අපි එක අරමුණක් ගමු ඇහෙන් රූප පේන අවස්ථාව කියලා කියන්නකෝ. දැන් මේ පින්වතුන් දන්න රූපයක් මවා ගන්න එපා. මේ කියන දේ නුවණින් විතරක් බලන්න. අපිට රූපයක් පේන අවස්ථාවට ඒ රූපේ පේන්න අපිට උදව් වෙච්ච රූපයක් තියෙනවා මෙතන. ආධ්‍යාත්මික බාහිර රූපයක් තියෙනවා මේ ආධ්‍යාත්මික බාහිර මේ පෙනීම අපිට ලබා දෙන උපකාරී වෙච්ච මේ රූපේට මේ රූපය හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුවේ. එබඳු ධාතු ස්පර් ආධ්‍යාත්මික ධාතුවට බාහිර ධාතුව ගැටීම නිසා හිතේ පහළ වෙන වේදනාවක් විඳින බවක්. ඒ අරමුණ හිතින්ම හඳුනනවා. හඳුනපු දේ කල්පනා කරනවා. කල්පනා කරන දේ දැනගන්නවා. ඔන්න මෙතන තියෙන ධර්මතාවය හොඳට සූක්ෂමව සිහි කරලා බලන්න. අපිට දැනගැනීමට ළඟම කිට්ටුම ස්කන්ධය ඊගාට මොකද්ද? කල්පනා කරපු දේ දැනගත්තේ. අපි කල්පනා කළේ මොකේදද? හඳුනන දේටයි කල්පනා කළේ. හැඳුනේ මොකද්ද? විඳින බවයි. විඳේ මොකද්ද? ස්පර්ශ වෙච්ච බවයි. එතකොට මෙන්න මෙතන කියලා නාම රූප පත්‍ය විඥානම් කියලා. ඒක මම උපමාවකින් කියන්නම්. අපි මෙහෙම ගත්තොත් මට මේ වම් පැත්තේ ඉන්න මේ මහත්තයා ඉන්නවා. මම මේ වටාපත දෙනවා අපේ මේ මහත්තයාට. ඒ මහත්තයා මේ වටාපත දෙනවා අනිත් මහත්තයාට. දැන් කවුරු හරි එතුමගෙන් ඇහුවොත් මේ වටාපිට කොහෙන්ද කියලා හාමුදුරුවෝ දුන්නා කියයි. මගෙන් ඇහුවොත් මං කියන මේ මහත්යට දුන්නා කියලා. දැන් හොඳට බලන්න මෙතන සිද්ධිය. දැන් මෙතුමා කරපු සේවය ගැන කතාවක් වෙලා තියෙනවද මෙතන? තේරුණා කියන්නේ. ඔබතුමාලා දෙන්නගේ නම් කියන්න මට. ඈ? රන්හොටි. ආ ඔබතුමා මම මේ වටාපත දෙනවා අපේ රන්වටි මහත්තයාට. එතුමා දෙනවා රණතුංග මහත්තයාට. දැන් රණතුංග මහත්තයා ගෙන් ඇහුවොත් කවුරු හරි මේ වටාපත දුන්නේ කවුද කියලා? හාමුදුරුවෝ කියනවා. මගෙන් ඇහුවොත් මං කියනවා රණතුංග මහත්තයාට දුන්නේ කියලා. දැන් මමද මේ වටාපත රණතුංග මහත්තයාට දුන්නේ? මම දුන්නා කිව්වොත් හරිද? හොඳයි මම දුන්නේ නැහැ කිව්වොත් හරිද? වැරදි. එතකොට මොකක්ද කියන්නේ? මම වටාපත දුන්නා කියලා කිව්වොත් ඒකයි වැරදි නේ. දුන්නේ නැහැ කිව්වොත් ඒකත් වැරදි. ඇයි අපේ මේ රන්මුටි මහත්තයා කරපු සේවය එතකොට අතහැරෙනවා නේ? මනාවකට කිව්වොත් කොහොමද කියන්න වෙන්නේ? අපි දෙන්නම හින්දා හම්බුණා කියලා කිව්වොත් හරිද? මගෙන් වටාපත මේ මහත්ය ගාවට ආවා එතුම නිසා මෙතෙන්ට ලැබුණා. එහෙම කිව්වොත් හරිද? හරි. මනාවකට කියනවා නම් ඒ විදිහට කියන්න වෙනවනේ. නේද? මං වටාපත අපේ ධම්මටි මාත්‍යට දුන්නා එතුමා රණතුංග මහත්තයා දුන්නා. රණතුංග මහත්තයාගෙන් කවුරු හරි ඇහුවොත් ඔය වටාපත ලැබුණේ කොහොමද කියලා ස්වාමීන් වහන්සේ මේ මහත්තයයි හිඳයි මට මේ වටාපත ලැබුණේ. කොහොමද ඒ දෙන්න හිඳ වටාපත ලැබුණේ කියලා ඇහුවොත් ස්වාමීන් වහන්සේ මේ වටාපත දීලා තියෙනවා සම්මති මහත්තයාට එතුමා මට දුන්නා. එතකොට කිව්වොත් දහම්ම දහම් වූ පරිදි කිව්වා නේද? ඒ කියන්නේ වෙච්ච දේ වෙච්ච විදිහටම කිව්වනේ. නමුත් බැරි වෙලා හරි මම දුන්නා කියලා කිව්වොත් මේ කියමන මනාකොට කියමනක් නෑ. ඇයි මං ගාවට ඇවිල්ලත් නෑ මම එතුමා ගාවට ගිහිල්ලත් නෑ මාව දැකලත් නෑ එතුමාව මං දැකලත් නෑ. අපි දෙන්න අතර හැම වෙලාවෙම සම්බන්ධයක් ගොඩනැගුණා නම් ගොඩනැගුණ හේතුඵල ධර්මාරා. මෙතුමගේ සම්බන්ධය නැත්නම් අප දෙන්නගේ හමුවීමක් නැහැ. තේරුණාද? මම ඒකෙන් මතක් කළේ මෙන්න මේ සිද්ධිය හොඳට බලා ගන්න රූපය වගේ කියලා හිතන්න මම නාමය වගේ කියලා හිතන්න රන්මුණි මහත්තයා රූපය නිසා නාම ධර්ම පහළ වෙනකොට නාම ධර්මයි හිතෙන් දැනගන්න යටි මේ මෙතුම දුන්නු රන්වති මාත්‍ය රන්තුක මාත්‍යට මේක දීලා තියෙන්නේ. රන්වති මාත්‍යගේ දෙයි රන්තුක මාත්‍ය අරගෙන තියෙන්නේ. ඒ දෙන්න අතර තමයි ගැනීම දීම් වෙන්නේ. එතකොට මම ඒකට උපකාරක ධර්මයක් කළා. රූපය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම පහළ වෙනවා ඒ නාම ධර්ම තමයි විඥාණයෙන් විඤ්ඤය වෙන්නේ දැනගන්නේ හිතෙන් දැනගන්න. නමුත් අපිට රූපය නිසා නාම ධර්ම පහළ වෙනවා නාම රූප නිසා විඥාන මේ නාම රූප දෙකම නිසා දැනගත්ත කියන එක නෙමෙයි අපිට අම්බ වෙන්නේ. කෙලින්ම රණදුන්න මහත්තයා මට දුන්න මම රණදුන්න මහත්තයට දුන්නා වගේ රූපය දකින්නේ කියන තැනක කෙලින්ම අපේ සංයෝජනේ තියෙනවා. රූපය නිසා නාම ධර්ම පහළ වෙනකොට නාම ධර්ම දැනගන්නේ නමුත් අපිට අදහස වෙන්නේ මොකද්ද? රූපය දැනගත්තා කියලා. තේරෙනවද මම කියන්නේ? කෙලිම රණතුංග මහත්තයාට මම දුන්නා කියලා කියනවා වගේ. තේරෙනවද? එතකොට දැන් මේ මෙතුම කරපු සේවය අතහැරනවා වගේ නාම ධර්ම වල කෘත්‍ය ටික අපිට හම්බ වෙන්නේ නැහැ. තේරෙනවද මම කියන්නේ? එතකොට නාම රූප පත්‍ය විඥානං කියනකොට අපි හොඳට මේ සිද්ධිය දැනගන්න ඕනේ. රූප ඒ නිසා නාම ධර්ම පහළ වෙනවා. ඉස්සෙල්ලා මේ නාම රූප කියන දෙක තෝරලා දෙන්න වේද කියලා හිතනවා මට තේරෙන්නේ නැද්ද? ඈ දැන් හොඳට බලන්න ඉස්සෙල්ලා මේ පේන අරමුණේ නාම රූප දෙක හඳුනා ගන්න. ඔයගොල්ලෝ යම් අරමුණක් පෙනෙනකොට මේ තේන අරමුණේ නාම රූප දෙක විස්තර කරලා කියන්න මට දන්න බවනකි. රූපය කියන එක දැන් මේ අපිට පේන රූපය ගැන කියනවා නෙමෙයි අපි දැනගත්ත නොදැනගත්ත රූපේ යථාර්ථය කියනවා හැම රූපයක්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයි අපි ඇහැයි කියලා හම්බ වෙන තැන පවතින රූපයක් තියෙනවා නම් රූපයයි කියලා අපි පනවන තැන පවතින රූපයක් තියෙනවා නම් මම මේ අපි ඇහැයි කියලා රූපයයි කියලා පනවන ධර්මතාවය ගැන කියනවා නෙමෙයි. අපි ඇහැයි කියලා රූපයයි කියලා පනවන තැන පවතින රූපයක් තියෙනවා ඒ රූපේ යථාර්ථය කියනවා. ඒ රූපේ සතර මහා ධාතය. එතකොට මේ ඇහත් රූප දෙක ගැටීම නිසා විඳින බවක් තියෙනවා නම් ඒ විඳින බවට කියනවා මොකද වේදනාව කියලා. මේ අරමුණ හඳුනන බවට කියන සංඥාව කියලා. මොකක්ද හඳුනන්නේ? නීලං වා පීතං වා ලෝහිතං වා උදාතං වා මංජස්තං වා නිල් හෝ කහ හෝ රතු හෝ සුදු හෝ තැඹිලි හෝ වර්ණ සතහන හඳුනනවා නම් දිග බව, හතරස් බව, රවුම් බව, හුලස් බව නොයෙක් හැඩතල පෙනෙන බවක් තියෙනවා නම් මේකට කියනවා මොකද්ද? රූප සංඥාව කියලා. රූප සංඥාව කියලා. යතහ යතනං සංජානාති තථා තතනං වහරති. යම් යම් ආකාරයකට හඳුනායි නම් ඒ ඒ ආකාරයට කල්පනා කරනවා. දිග් බව, හතරස් බව, නිල් පාට, කහ පාට කියලා අපි කල්පනා කරනවා. කල්පනා කරන දේ දැනගන්න. එතකොට මෙන්න මෙතන අපිට දැනගැනිල්ලක් ඇති වෙනකොට රූපයක් දැනගන්නවා කියනකොට මේ දැනගැනිල්ල වෙන්න ධර්මතා පහක් තිබුණා. රූපෙකුත් තිබුණා අරමුණ විදින බවකුත් තියෙනවා අරමුණ හඳුනන බවකුත් තියෙනවා අරමුණ කල්පනා කරන බවකුත් තියෙනවා එහෙම වුණාමයි දැනගන්නේ. එතකොට මේ දැනගැනිල්ල දැනගැනීම කෙලින්ම රූපයක් දැනගන්න බෑ හිතට. කවදාවත් කෙලින්ම රූපයක් හම්බ වෙලා නැහැ. හම්බ වෙලත් නැහැ, හම්බ වෙනවත් නෙමෙයි, හම්බ වෙන්නේද නැහැ. පටවි ධාතුව දැකලා තියෙනවද කවුරුද? පටවි ධාතුව නමුත් රූපය දකින්න බෑ කියලා ධර්මතාවයකුත් නැහැ. ලෝක රූපය දකින්න පුළුවන් ක්‍රමකුත් තියෙනවා. මම ප්‍රශ්නයක් අහන්නම්කෝ. මේ පින්වතුන් මේ පින්වතුන්ගේ ඇහැ දැකලා තියෙනවද? තමන්ගේ ඇස් දෙක තමන් දැකලා තියෙනවද? මං කන්නාදී නෙමෙයි අහන්නේ ඇස් දෙක තමන් තමන්ගේ ඇස් දෙක දැකලා තියෙනවද? නෑ. එතකොට අපේ ඇස් දෙක බලා ගන්න අපිට බෑ කියලා ලෝකෙ කියන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. ලෝකෙ තුල තියෙනවනේ අපිට අපේ ඇහැ බලන්න පුළුවන් කියලා ධර්මතාවයක් නේද? හැබැයි පුළුවන් උනට ඒක වෙන ක්‍රමයක් තියෙනවා. ඒකෙන් කිව්වේ නැහැ මේ ඇහෙන් ඇහැ බලන්න පුළුවන් කියන එක. යථාර්ථ වශයෙන් අපි අපි ඇහැ දැකලා නැහැ. දැකලා නැති වුණාට අපිට අපේ ඇස් දෙක බලා ගන්න පුළුවන් කියන ධර්මතාවයක ලෝකේ තියෙනවා. කොහොමද අපේ අපේ ඇහැ බලන්නේ? මේ ඇහැට ඉදිරිපිටෙන් කැඩපතක් තිබ්බහම කැඩපතට මේ රූපේ ඡායාව වැටෙනවා කැඩපත අපි කැඩපතේ තියෙන ඡායාව දැනගන්නවා මේ ඇහැ දැනගත්ත යන ගණයට යනවා අපිට අපේ ඇහැ බලන්න වෙන්නේ එහෙමනේ එහෙම බලන්න ක්‍රමයක් තියෙන නිසා ඇහැ බලන්න පුළුවන් කියලා කියනවා තේරෙනවද මේ කියන්නේ යථාර්ථ වශයෙන් බැලුවොත් අපිට අපේ ඇහැ බලන්න බෑ මේ ඇහැට මේ ඇහැ පේනවද? යථාර්ථ වශයෙන් එහෙම බලන්නට හැකියි. නමුත් ලෝකෙ තුල අපිට අපේ ඇහැ බලන්න පුළුවන්, අපිට අපේ ඇහැ දකින්න පුළුවන් කියලා ධර්මතාවයක් තියෙනවා. එයින් කිව්වේ නෑ මේ ඇහෙන් ඇහැ බලන්න පුළුවන් කියන එක පුළුවන් කියලා. ඒ තුලින් කිව්වේ කොහොමද? මේ රූපය නිසා කැඩපත කිඳිරෙන් තිබහම කැඩපතට ඡායාව වැටෙනවා. ඒ ඡායාවයි අපි දැනගන්නේ මේ ඇහැ දැනගත යන කරුණට යනවා. ඒ වගේ පින්වතුන් යථාර්ථ වශයෙන් බලුවහම ධාතු අපි දන්නේ නැහැ. අපිට කවදාවත් ධාතු හම් වෙලා නැහැ. පටිවිආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු රූපය දකින්න බෑ අපිට. නමුත් ඒ සතර මහා ධාතුන්ගේ නානත්වය නිසා ධාතුන්ගේ නානත්වය නිසා සංඥා නානත්වයක් පහළ වෙන හිතට. හිතට මේ වේදනා සංඥා කියන නාම ධර්ම පහළ වෙනවා. එතකොට ඒ නාම ධර්මයි අපි දැනගන්නේ. රූපේ දැනගත්තා යන ගණයට යනවා. අර අපි කියපු ඇහැ වගේ කියලා හිතා ගන්නකෝ රූපේ පටිධාතුව ඇහැ නිසා කැඩපතට වැටුණු ඡායාව වගේ කියලා හිතා ගන්නකෝ නාම ධර්ම. ඒ කැඩපතට වැටුණු ඡායාව අපි දැනගෙන ඇහැ දැනගත යන කර්මත යනවා වගේ. නාම ධර්ම දැනගෙන රූපය දැනගත යන ගණයට යනවා. තේරුණාද කියන එක? තේරෙන්නේ නැහැ නේ. අපි මෙන්න මේ විදිහට කරමු. අද ගෙදර ගිහිල්ලා කණ්ණාඩියක් ගන්න. දැන් ඕගොල්ලෝ ගෙදර ගියා කියලා හිතන්නකෝ. දැන් කණ්ණාඩිය අතට ගන්න ඉස්සෙල්ලා Tamanට Tamanගේ ඇහැ පේන්නේ නැහැ. ඔන්න දැන් ගෙදර ගිහිල්ලා ඕගොල්ලෝ කණ්ණාඩිය අතට ගත්ත කියලා හිතා ගන්නකෝ. මූණ ඉදිරි පිටට දැන් කණ්ණාඩියක් තියාගත්ත කියලා හිතන්න. දැන් මේ Tamanගේ ඇස් දෙකේ ඡායාව කණ්ණාඩියට වැටලා තියෙනව නේද? හැමෝටම තේරෙනවද ඒක? හැමෝටම තේරෙනවා. දැන් කණ්ණාඩියේ තියෙන ඡායාව ඕගලන්ට දකින්න පුළුවන් නේද? පුළුවන්. දැන් කණ්ණාඩියේ තියෙන ඡායාව දැක්කට ඕගොල්ලෝ හිතන්නේ ඕගොල්ලන්ගේ ශරීරයේ තියෙන ඇස් දෙක දැක්ක කියලානේ. එහෙම නේද? නැත්තම් කණ්ණාඩියේ තියෙන ඇස් දැක්ක කියලා හිතනවද? මොකද කණ්ණාඩියට මූණ වැටුණාට ඕගොල්ලෝ දන්නවා මේ අපේ මූණයි තියෙන්නේ කියලානේ. ඒ හින්දානේ කන්නාඩියේ පවුඩර් ගන්න යන්නේ නැත්තේ. ඇයි? දැන් ඕගලන්ට ඒ නෝන දැරිලා නැතිුණා නම් මේ පහළ වෙන්නේ අපේ මූණයි මේ පේන්නේ මෙතන තියෙන ඡායාවක් කියන මූණ නැති වුණොත් ඔගොල්ලෝ පවුඩර් ගන්න කන්නාඩි එන. දැන් ওই නුවණ නැති ඉඳ තමයි තිරසංගත සත්‍ය කැඩපතට පයින්නේ. hina වෙන්න නෙමෙයි ඇත්ත ඒක. නොදන්නා වුණා. අපි මිනිස්සු හින්දා අපි දන්නවා ඒක. ඔන්න දැන් කන්නාඩි ගෙදර ගිහිල්ලා ගිය ගමන් යන්න කන්නාඩි මේස ගාවට. ගිහිල්ලා හොඳට බලන්න බලනකොට අපිට අපේ ඇස් දෙක පේනවා. කැඩපතේ තියෙන ඡායාව පෙවුනහම අපිට අපේ මේ ශරීරස්ත ඇස් දෙක දැනගත්තා යන ගණේට යනවා. ඔන්න දැන් අපි මේ අපේ ඇස් දෙකයි මේ තියෙන එකයි දැනගත්තේ කියලා හිතාගෙන ඉන්නේ. ඒ වුණාට ඇත්තටම අපි දැනගෙන තියෙන්නේ කැඩපතේ තියෙන ඡායාව අපි අහකට යනකොට මේක නැති වෙනවා. ඒ උපමාවෙන් මම උපමා කළේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු මෙන්න මෙතන තමයි අපිට ගැඹුරු සතර හිත මෙහා දේවල් ගොඩාක් ලේසියක්. ඒ ධාතු රූපය නිසා හිතට පහළ වෙන වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම. උදාහරණයක් ඇටිට එහෙම වේදනා සංඥා චේතනා දන්නේ නැත්නම් එක පැත්තකින් ගන්නකො. අපිට මේ පෙනෙන බවක් තියනවා නේද? ඇහැට රූප පේන බවක් තියනවානේ. මේ පෙනෙන බව රූපය නිසයි පෙනෙන බව කියන මේ පෙනීමට හමු වෙන ධර්මතා ටික පහළ වෙනවා. එතකොට ඒ පෙනීම ඒ රූපය නිසා පහළ වෙන නාම ධර්මයි අපි දැනගන්නේ. ඔකට මෙන්න මෙහෙම එකක් ගන්න. අපිට මේ අවශ්‍ය වෙන එකම දෙයක් තියෙනවා මේ පෙනෙනවා කියන සිද්ධිය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන අවබෝධය අපිට අන්තිමට එන්න ඕනේ. මේ පින්වතුන් මෙන්න මෙහෙම එකක් දැකලා තියෙනවා. මේ පින්වතුන්ගේ ගෙවල් වල ඇතිනේ ඔය සීතකරණ. සීතකරණය අරිනකොට ලයිට් එකක් පත් වෙනව නැතුලේ පත් වෙනවා. ඒක වහනකොට මොකද වෙන්නේ? මේ වෙනවා. එතකොට මේ දොර ඇරියාමයි පත් උනේ දොර වහනකොට නිවන කියලා ඔයගොල්ලෝ දන්නේ කොහොමද? දැන් මම අහන ප්‍රශ්නේ සීතකරණේ අරනකොට ලයිට් එක පත් වෙනවනේ. පත් වෙනවා. මේ දොර ඇරපු හින්දාමයි පත් උනේ දොර වහනකොට නිවෙනවා කියලා දන්නේ කොහොමද? ඔයගොල්ලෝ ඈ හරි ප්‍රශ්නයක්. ඔයගලන්ට නුවණක් තියෙනවා. නුවණින් දන්නේ. මේ මාසයෙන් කවදාවත් පුළුවන්ද ওই ලයිට් එක නිවිච්ච බව දකින්න? ওই ලයිට් එක දොර අරිනකොටම පත් උනේ කියලා දකින්න පුළුවන්. ඕගලන්ට දොර අරිනකොටම හම්බ වෙන්නේ පත් වෙච්ච බවමයි. දොර වැහෙනවත් ලයිට් එක නිවෙනවයි දොර වැහෙනවයි දෙක එකට වෙන හින්දා ඕගලන්ට මේ ඇහැට පේන ලයිට් එක නෙවිච්ච බව. ඕගොල්ලෝ දැන් නුවණින් දන්නවා ලයිට් එක නෙවිලා තියෙනවා. දොර අරිනකොටම පත්තු වෙලා දොර වහනකොට නිවෙනවා කියලා ඔයගොල්ලෝ දන්නේ දොර අරින්න ඉස්සෙල්ලා ඒක නිවිලා කියලා දන්න හින්දාත් දොර වැහුවට පස්සේ ඒක නිවෙනවා කියලා දන්න හින්දාත් ඒ නිසායි තේරෙනවා කියන එක. එහෙම නැත්නම් ඕගොල්ලන්ට වෙනසක් හොයන්න බෑ. ඕගොල්ලන්ට කවදාද මේ ඇහැ අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඤ්ඤාණය අනිත්‍යයි කියලා දකින්න වෙන්නේ ඔය වගේ. දැන් මේ ෆ්‍රිජ් එක අරිනකොටම ලයිට් එක පත් වෙලා වගේ ඇහැ උපදිනකොටම චක්කු විඥානය උපදිනකොටම මේ පෙනෙන බව හිතත් එක්කමයි උපදින්නේ. හිත පවතින කම්ම පෙනෙන බව පවතිනවා. හිත නිරුද්ධ වෙනකොටම පෙනෙන බව නිරුද්ධ වෙනවා. ඔකට කියනවා චිත්තාණු පරිවර්තන කියලා. හිතත් එක්කම පෙරලෙනවා. ඒ හින්දා ওই නුවණ නැති කෙනාට කවදාවත් මේක නිරෝධය අහුවෙන්නේ නැහැ අනිත්‍යතාවය අහුවෙන්නේ හිත උපදිනකොට මේ පෙනෙන බව ඉපදිලා නම් හිත පවතිනකම්ම පැවතිලා නම් හිත නිරුද්ධ වෙනකම්ම නිරුද්ධ වෙලා නම් හිත නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙලා නම් දැන් නුවණක් නැති කෙනාට කවදාවත් මේකේ අනිත්‍යතාවය හම්බ වෙන්නේ නැහැ. ඔන්න ඔය සිද්ධිය මේ අපිට වෙලා තියෙන්නේ. දැන් චිත්තාන පරිවර්තන විතරක කියලා කියන්නේ හිත අනුව පෙරලෙනවා. මේ වටාපතේ මොන හරි මේ පැත්තේ තිබුණොත් මේ පැත්තේ තව කෙනෙක් හිටියොත් මේ කැරකෙනකොට මේ පැත්තේ මේ කෙනාට මේ පැත්තේ හම්බ වෙයිද? ඇයි මේක කැරකෙනකොට මේ පැත්ත කෙනා කරකොට මේ පැත්තේ කෙනෙක් කැරකෙන හින්දා නේද? කැරකෙන දෙයක් ඇතුලේ ඉන්නකොට ඉන්නකොට ඒ කියන්නේ පෙරලෙන දෙයක් නම් තියෙන්නේ ඒ දේ හම්බ වෙන්නේ නැහැ කවදා. අපි කියමුකෝ අපිට අපේ හෙවණැල්ලාව අල්ලන්න පුළුවන්. ඇයි? අල්ලන්න අපි දිවුවොත් හෙවණැල්ලාව දුවන හින්දා අල්ලන්න බෑනේ. එහෙම නේද? කවදාවත් අල්ලන්න පුළුවන් මේ. කවදාවත් අල්ලන්න බෑ. ඒ වගේ ඔයගලන්ට කවදාවත්ම මම කියනවා අනිත්‍ය දකින්න බෑ කියලා පේන ඇහෙන දැනෙන දේ නෝන නැත්තම් ඔයගලන්ගේ චක්කු විඥාන හිත උපදිනකොට හිතත් සමගම උපන්න දෙයක්මයි ඒ හිතට පේන්නේ ඒ හිත පවතිනකම්ම පෙනෙන දේ පවතිනවා හිත නිරුද්ධ වෙනකොටම පෙනෙන දේ නිරුද්ධ වෙනවා ඒ සිද්ධිය නොදන්න හින්දා ඔයගලන්ට පේන්නේ තියෙන දේ දැක්ක දැකපු දේ තියනවා කියන අදහස. එක චුට්ටයි තියන්නේ මේ අනිත්‍ය දකින්න ඇත්ත දැනගන්න විතරයි ඕනේ. මේ ඇත්ත කියන එක දැනගත්තා නම් එපමණකින්ම විද්‍යාව උපදිනවා. මේ වෙලා තින්නේ මොකද්ද කියලා. අර මම කියන්නේ ඔගොල්ලෝ කන්නාඩියට එදෙන්නේ ඉස්සෙල්ලා ඔයගලන්ගේ ඡායාව කන්නාඩියේ තිබුණාද? කණ්ණාඩියට එදෙනකොටම ඔයගලන්ගේ ඡායාව ඔන්න ඇස් දෙකෙන් කණ්ණාඩිය දිහා බලනවත් එක්කම ඒකම හැදුණු ඡායාවක් නේද ඔයගලන්ට පේන්නේ. ඔන්න හිතත් එක්කම ඡායාව ඉපදුනා. දැන් කණ්ණාඩිය දිහා බලාගෙන ඉන්නකන් ඡායාව පේනවා. ඇහැ කණ්ණාඩිය මහකට ගන්නකොටම ඡායාවක් නැති වෙනවා. කවදාවත් ඇහෙන් දැකලා ඕගලන්ට අනිත්‍ය බලන්න පුළුවන් දේ ඡායාවේ. තේරෙනවද අනිත්‍ය? හා ඡායාව තියෙනවද නැද්ද බලමු කියලා ආයෙත් කන්නත් දෙබුණොත් මොකද වෙන්නේ? ආයෙත් පේනවා. ආයෙත් පේනවා. ආයෙත් ඇහැ පවතින ගම්ම පවතිනවා. ආයෙත් ඇහැකට යනකොටම නැති වෙනවා. මේ ඡායාවේ අනිත්‍ය උගලන්ට බලාගන්න වෙන්නේ නුවණින්ම මිසක පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤායි නුවණත්තන් විසින් සමාජය වෙලාම නුවණින්ම දත යුතුයි යම් කිංචි සමුදය ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියල්ල හේතු නැති වෙනකොට නැති වෙනවා ඇති වෙච්ච දේ නැති වෙනවා කියන එක දැක්කොත් දැකපු දවසටයි අපිට මේ ලෝකෙ ගැන කලකිරෙන්නේ. ඇති වෙච්ච දේ නැති වෙන හැටි දකින්න නම් ඇති වෙච්ච හැටි දකින්න ඕනේ. ඕගලන්ට තේරුණොත් මේ හිතත් සමගම උපදින ධර්මතාවයක්මයි හිතෙන් දැනගන්න කියලා. හිත නිරුද්ධ වෙනකොටම දැනගත දේ නිරුද්ධයි කියන එක ඉගෙන තියෙනවා. නමුත් අපි හැමදාම දැනගන්න තියෙන දෙයක් දැනගන්නවයි කියන මට්ටමේ. ඒ හින්දා දැනගත්ත දේ හැමදාම අපිට තියෙනවා ඒක තමයි. දැන් ත්‍රිසංගත සතෙක් වතුරකට එඹුණොත් එයාට එයා එදෙන්න ඉස්සෙල්ලා ඡායාව තියෙනවා. එඹුණාට පස්සේ ඡායාව තියෙනවා වෙනවා. ඒ හින්දානේ බුරන්නේ. මායුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මරීච කූපමා සංඥා සංඥාව කියන්නේ මිරිඟුවක් වගේ. මිරිඟුවේ ස්වභාවය මොකද්ද කියලා බලන්න. මේ ඇහැ කූපයක් දෙක ගැටුණොත් මිරිඟුව තියෙන තැන ඔයගොල්ලන්ට ජලය වගේ පේනව නේද? මිරිඟුව දන්නවනේ? දන්නවා. ඔයගොල්ලන්ගේ ඇහැට මිරිඟුව තියෙන තැන ගැටුණු ජලය වගේ පේනවනේ? පේනවා. ඇහැ කූපයක් දෙක අහකට ගත්තොත් අර පිළිච්ච එක ආපහු තියනවද? නෑ. ආපහු බැලුවොත් ආපහු පේනවා. එතකොට ඇහෙන් බලන තාක්ම පේනවා. ඇහැ අහකට ගන්නකොටම නැති වෙනවා. සිය වතාවක් බලලා සිය වතාවම ඒ ඇහත් එක්කම නැත්නම් ඒ හිතත් එක්කම හැදිලා පේනවා. ඒ ඇහැ අහකට ගන්නකොටම නැති වෙනවා. ඒ වගේ තින්නතුනේ මේ පේනවා කියන සිද්ධිය ඇහත් රූපයක් ඇතිතන හිත උපදිනකොටම හිතත් එක්කම උපන්න ධර්මතා ටිකක් මේ පෙනීම කියන්නේ අපිට පේන්නේ. ඇහත් රූපයක් දෙක නිරුද්ධ වෙනකොටම හිත නිරුද්ධ වෙනකොටම පෙනෙන දේ නිරුද්ධ වෙනවා. නමුත් අපිට මේ හිත නිරුද්ධ වෙනකොටම පෙන්ද නිරුද්ධයි කියන නුවණ එන්නේ. ඒක බලාගෙන තමයි අර මම දැක්ක මෙහෙම දාලා තියෙන පොතකුත් අනේ පොතේ තියෙනවා. හේතුඵල ධර්ම බලන්න කියන්නේ. අර ඇහත් රූපය චක්කුඤ්ඤය කියන මේ තුන් දෙනා නිසා පෙනෙන බවක් වෙනවා නම් මේ හේතු තුන නිරුද්ධ වෙනකොට මේ පෙනෙන බව නිරුද්ධ වෙනවා කියන අවබෝධය ඕනේ කියන්නේ උන්නතෙන්ට. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ ඇහත් රූප චක්කුඤ්ඤයෙන් තුන්දෙනා නිසාමයි පෙනෙන බව උපන්නේ. මේ තුන්දෙනා පවතින තාක් පෙනෙන බව පවතිනවා. ඒ තුන්දෙනා නිරුද්ධ වෙනකොට පෙනෙන බව ඒ හටගත් දේ Nirodhe දකින්න නම් අපිට මේ නාම රූප දෙක පිටින් දකින්න වෙනවා. අපිට ඇයි විදර්ශනා කියලා කියන්නේ? විදර්ශනා කියලා කියන්නේ විශේෂයෙන් දකින්න. කුමකට වඩා විශේෂයෙන්ද? සාමාන්‍ය ලෝකයා දකින දර්ශනයට වඩා විශේෂයි. සාමාන්‍ය ලෝකයා රූපයක් දකින තැන ඕගොල්ලෝ දකින නාම රූප ධර්මතා දෙක. නාම රූප ධර්මයන් පිළිසිර දැකීම තමයි දිට්ඨි සුද්ධි කියලා කියන්නේ. ඕගොල්ලෝ බලන්න නාම රූප පත්‍ය විඥානං හැමදාම කතා කරන වචනේ අර්ථය එක දවසක් ජීවිතෙන් දකින්න හැමදාම මේ බණ ටික කතා කර කර රූප දකින්න රූප දකින්න කියන තැන ඉන්නේ නැතුව අපි මේ ටික ඔක්කොම කටපාඩමට කටපාඩම් කරගෙන හැමදාම නාම රූප පත්‍ය විඥානං රූපේ සතර මහා ධාතුයි ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා හත ගන්නවා නාම රූප ප්‍රත්‍ය විඥානය කියලා මම හිතලා ඔක්කොටම පාඩම් ඇතිනේ ඔක්කොට පාඩම් ඒ වුණාට ජීවිතෙන් දකින්නේ මොකද්ද ඇහෙන් දකින්නේ ඔයගොල්ලෝ රූපයක් ඇයි හිතන්නේ නැත්තේ? ඇයි හිතන්නේ නැත්තේ කෝ නාම රූප පත්‍ය විඥාන? මේ පාඩමට ගන්න එකක් නෙමෙයි අපේ ජීවිතේ දකින්න එකක් මේ කිව්වේ. මේ ප්‍රශ්නේ එන්නේ නැහැ ඔයගොල්ලෝ කතා කරන දේ ටිකක් හරි ප්‍රායෝගික වෙන්න ජීවිතෙන් දකින්න උත්සාහවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ එහෙම උත්සාහවත් වෙලම නැහැ. ඒ ටික පාඩමට ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ උදේනේ දන්නවා. මේ ධහම දන්න තව පුද්ගලයෙක් බිහි වෙන්න බෑ. මේ දැනුමින් පුද්ගල භාවය දුර වෙනවා. මේ සසර හැමදාම ඇවිදින්නේ දුක් විඳින පුද්ගල භාවය නිසායි. තව ධහම දැනගත්ත පුද්ගලයෙක් බිහි වෙනව නම් තේරුමක් නැහැ. මේ ධහම අවබෝධයෙන් පුද්ගල භාවය දුර වෙනවා. එහෙම දුර වෙන්න නම් අපේ ජීවිතෙන් දකින්න ඕනේ. චක්කු විඥාන කියනකොට ඔයගොල්ලෝ දකින්නවද තමන්ගේ ජීවිතේ නාම රූප පත්‍ය විඥාන? මේ දැනගන්නවා කියන එක නාම රූප කියන ධර්මතා දෙකක් නිසායි මේ දැනගන්න වෙන්නේ. මේක දැක්කනම් මේ කියන ප්‍රශ්නේ එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකෝත්තර මාර්ගයේ උපදින එක් ක්ෂණිකව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ මම කියන විදිහට යමෙක් කරනවා නම් උදේ පටන් ගත්ත කෙනා හවස විශේෂණයකටපත් වෙනවා කියනවා. එච්චර ඒ නිසා අකාලිකයි කියන්නේ. ඉතින් අපි ওই ටික වචනයට පාඩම් කර කර අවුරුදු ගාණක් හිටියත් හම්බ වෙන්නේ නැහැ. සෝත විඥාන කියනකොට ඕගලන්ට හම්බ වෙන්න ඕනේ නාම රූප දෙකක් නිසා මේ දැනගන්න ඇති වෙන්නේ කියලා. කොහොමද එහෙම වෙන්නේ? අන්න ඒ ටිකයි මම මතක් කරුවේ. ඒ කියන්නේ අපි මේ නුවණ භාවිතා කළම නැහැ කියන එකක් කියන්නේ. මට හොඳට තේරෙනවා මේ කතා කරන ගැඹුරු යමක් කතා කරන කතා කරන දෙන හිත බහින් නැහැ කියලා කියන්නේ තේරෙන්නේ නැහැ කියලා කියන්නේ අපේ ජීවිතේ උඩින් යන්නේ අරිට පාවෙන ලබ්බු කබලක් වගේ. හැරලා යන්නේ මේ ජීවිතයට මේ ධර්ම යොදාගත්තොත් විතරයි අපිට මේකේ ප්‍රයෝජනය ගන්න පුළුවන්. කතා කිරීමෙන් නෙමෙයි. ඒකයි සාමාන්‍ය ලෝකයා රූපයක් දකින්න තැන ඔයගොල්ලෝ දකින්න නාම රූප කියන ධර්මතා දෙක. එහෙම දකින්නකොට ඉබේමයි නාම ධර්මයන්ගේ Nirodha කියන එක හසු වෙන්නේ. ඒ ස්පර්ශ නිරුද්ධ වෙනකොටම නාම ධර්ම නිරුද්ධයි කියන එක ඉබේම හසු වෙනවා. හැම වෙලාවෙම රූපයත් විඥානයත් අතර සම්බන්ධය තියෙන නාම ධර්ම මත. නාම ධර්ම අරමුණු කරලා මේ විඥානය ආපෝ සතරමා ධාතු රූපයකට දැස ගන්න. එතකොට තමයි රූපේ සංඥානට වෙන්නේ. බැරි වෙලා මේ නාම ධර්මයන්ගේ නිරෝධය සාත්කලොත් අපි හටගන්න හටගන්න හැම නාම ධර්මයන් නිරෝධයි කියලා මේ විඥාණයට නාම ධර්ම අරමුණු කළා සතර මහා ධාතු රූපෙට බැස ගන්න බෑ. එදාට තමයි ජාති නිරෝධයි කියලා කියන්නේ. ඉපදීම ඉවරයි කියන්නේ. දැන් අපි තාම හුරු කරලා තියෙන්නේ මොකද්ද? මේ නාම ධර්ම රූප වලට අයිති කියලා හිතනකොට මොකද වෙන්නේ? නාම ධර්ම සීකර කර රූප හොයනවා අපා. ඉතින් කිසිම වෙනසක් වෙලා නැහැ අපේ මේ ධර්ම ඉගෙන ගැනීමෙන් අපේ මනසට පිළිසරණ කියලා නැහැ තාම. ඉස්සෙල්ලා මුලක ඉඳන් ඉගෙන ගන්න වෙනවා කියලා මම නම් කියන්නේ දැන්. ඒ කියන්නේ ස්කන්ධ ටික ඔක්කොම ජීවිතෙන් දකින්න. ප්‍රායෝගික වෙන්න ඕනේ ජීවිතෙන් හොඳට හිතන්න ඕනේ. රූප සංඥාව කියන්නේ අපි කියමුකෝ රූපය කියන එක හොඳ නුවණින් දකිනවා. රූපේ සතර මහා ධාතු. එතකොට විඳින බවක් තියෙනවා මේක වේදනාව. වේදනාව කියන්නේ චෛතසිකයක්. චෛතසික කියන එක තුළ මොකද්ද? චේත එක, චිත්ත එක. සිතෙහි සිතහ සම්බන්ධ ධර්මයි. රූපය සම්බන්ධ ධර්ම නැහැ, සිතහ සම්බන්ධ ධර්මයි. ඊට පස්සේ සංඥාව කියන්නේ හඳුනනවා. හඳුනන කියන එක චෛතසිකයක්, සිතේ උපන්න එකක්, සිතා බැඳෙන එකක්. සංකාර කියලා කියන්නේ චේතන. චේතන කියලා කියන්නේ හිතන බව කියලා කියන්නේ ඒ සිතේ ක්‍රියාවලිය. එහෙනම් අපි දන්නවා රූපය නිසා විඳින හඳුනන හිතන ධර්මතාවයක් පහළ වෙනවා. මෙන්න මේ විඳින හඳුනන හිතන කියන ධර්මතාවය Tamange එදිනදා ජීවිතෙන් දකින්න ප්‍රායෝගික වෙන්න ඕනේ. දැන් අපි මෙහෙම බැලුවොත් ටග්ගල දන්නවා අපි මේ හැඩතල පේන බවක් තියෙනවා නම් වර්ණ සටහනක් පේන බවක් තියෙන මේ රූප සංඥාවයි කියලා. දැන් මේ රූප සංඥාවයි අපි මෙච්චර කාලයක් රූපේ රූපේ කියලා අසුරු කරන්නේ. ඒකයි අපිට නාම රූප දෙකක් හම්බෙන්න රූපෙම තමයි හම්බෙන්නේ. ඊට පස්සේ මේ සංඥාව අපි හිතෙන් සීකරුවත් ඒ තම්බෙන් අපිට රූපයක් නෑ රූපේ සීකරුවොත් එනවා. නාම ධර්මයි සීකරන්නේ ඒ තම්බෙන් අපිට රූපය. ඉතින් ඥාත පරිඥා කියන කොටස අපි දැනගන්න ඕනේ. ස්කන්ධය ඉගෙන ගන්න කියලා කිව්වේ ඒකට. එහෙම ඉගෙන ගත්තාම රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. මේ සංඥා කියන්නේ මොනවද? ඒ සංඥාවල පෞද්ගලික ලක්ෂණ මොනවද? තමන්ගේ ජීවිතයෙන් තමන් හොඳට තීරණය කරලා තියෙනවා. දැන් මේ හොඳට දන්නවා. කුමන හෝ වර්ණයක් හෝ සතහනක් දෙන බව සංඥාවයි කියලා දන්නවා. යමක් යමක් හඳුනයි නම් ඒ හඳුනන දේට කල්පනා කරනවා. එහෙනම් මේ හඳුනන දේ අරඹය අපි කල්පනා කරලා තියෙනවා. දැන් අපි හිතාගෙන රූපයටනේ කල්පනා කරනවා කියන්නේ කියලා නේද? යමක් කල්පනා කරයි නම් ඒ දැනගන්නවා. කල්පනා කරපු දේ දැනගන්නවා. දැන් අපි දැනගෙන තියෙන රූපය දැනගන්නවා කියන්නේ එතනේ. මොකද අපිට නාම ධර්ම හම්බෙන්නේ නැහැ. විඳින්නෙත් රූපය, හඳුනන්නෙත් රූපය, කල්පනා කරන්නෙත් රූපය, දැනගන්නෙත් රූපය කියලා මේ තන්නේ. නේද? හොඳට මතක තියාගන්න රූපය නිසා නාම ධර්ම තමා තුළ පහළ වෙලා තමා තුළම නිරුද්ධ වෙනවා මිසක ඒ බව පෙන්වන්න මේ පටිච්චසමුප්පන්න බව පෙන්වනවා මිසක ආයේ තමා තුළ පේන දේ මෙහාටයි දෙයක් නෙමෙයි යකඩ කැලි දෙකක් එකට ගැටීම නිසා සද්දයක් ඇති වුණොත් සද්දයක් ඇති වුණොත් ඒ ඇති වෙන සද්දය යකඩ කැල දෙක ඇතුළට යනවද? යකඩ කැල දෙකට අයිතිද? ඒ යකඩ කැල දෙක ගැටීම නිසා ඇතිවෙච්ච සද්දය මොකද වෙන්නේ? ඔන්න යකඩ කැල දෙක ගැටෙන ඉස්සර සද්දය කියලා එකක් තිබුණාද? නැහැ. ගැටුණෙන් පස්සේ කොහෙවත් තියනවද? ගැටෙන්න ඉස්සෙල්ලා එහෙනම් යකඩ කැලි දෙක ඇතුලේ තියෙන සද්දය. ඒක අවකාශයේ වටේ ධාතු මේ අවකාශ ධාතු තුල තියෙනවද? ඒත් නෑ. යකඩ කැල දෙක ගැටෙනකොට පෙර නොතිබීම සද්දයක් ඇති වෙනවනේ ඇති වෙනවා මේ ගැටීම නැති වෙනකොටම සද්දෙට මොකද වෙන්නේ නැති වෙනවා නැති වෙනවා කියලා කියන්නේ යකඩ කැල දෙක ඇතුළට යනවද එහෙනම් අවකාශ කොහටද යන්නේ එහෙම කියන්න සුදුසු නෑ. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ඒ හින්දා කියනවා පෙර නොතිබීම හට ගන්නවා. හේතු ගැටීම නිසා පෙර නොතිබීම හට ගන්නවා. පෙර නොතිබීම හට ගන්නවා කියන එකෙන් කියන්නේ හේතු ගැටීම නිසා හට ගන්නවා කියන එකෙන් කියන පෙර තිබුණා නෙමෙයි. යකඩ කැලි දෙක ගැටීම නිසාමයි සද්දය හටගත්තේ කියන එකෙන් කියනවා මේක ඉස්සලා තිබුණා නෙමේ සද්දේ කියලා එකක්. හේතු ගැටීමෙන් හටගත්තා. හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එකෙන් කියනවා තියනවා නෙමෙයි. ඒ ගැටීම නැති වෙනකොටම සද්දේ නැති වෙනවා කියන එකෙන් කියනවා මොකද්ද? තියනවා නෙමෙයි. සද්දේ කියලා එකක් තිබුණා නෙමෙයි තියනවා නෙමෙයි. නිත්‍ය බවක් නැහැ. තිබුණත් නෙමෙයි සද්දේ කියලා එකක්. තියනවත් නෙමෙයි. හේතු ගැටෙනකොට හටගන්නව හේතු නැතිවෙන්නේ නැති වෙනවා. ওই දර්ශනය දකින්න මේ පේන අරමුණේ මේ පෙනෙන බව පෙනෙන්නේ ඉස්සෙල්ලා තිබුණා නෙමෙයි පෙනුනෙන් පස්සේ තියෙනව නෙමෙයි ඇහත් රූපයත් දෙක ගැටීම නිසා පෙනෙන බව ඇති වෙනවා කොහොමද පෙනෙන බව වෙන්නේ හිතට ආපහු මේ හිතට දැනෙන පෙනෙන බව ඇහත් රූපයත් දෙකට ඇතුළට යන්නේ නැහැ අයිති වෙන්නේ නැහැ මනස තුලම නිරුද්ධ වෙනවා. යකඩ කැලේ දෙක ගැටීම නිසා හටගන්න සද්දය ආපහු යකඩ කැලේ දෙක ඇතුළට යනවද? ආධ්‍යාත්මික පටිධාතුවේ බාහිර පටිධාතුවේ ගැටීම නිසා උපදින චිත්තජයසික ධර්ම ඒ ගැටීම නැති වෙනකොටම නැති වෙන මිසක ආයෙත් ඇහැට හෝ රූපයට අයිති වෙන්නේ නැහැ. තේරුණාද? එතකොට නමුත් එහෙම දකින්න ඕනේ සිද්ධිය ඕගොල්ලෝ අපි ඉන්නේ අනිත් පැත්තටනේ. ඒ කියන්නේ සද්දය හට ගන්නකොට ටග්ගල යකඩ කැවිලි කල්ල ගන්නවා. මේ සද්දය කියන්නේ මොකද යකඩ කැවිලි දෙකයි කියන්නේ. හරිද? ඒ කියන්නේ ඇහත් උපදේ ගැටෙනකොටම පෙනීම වෙනකොට පෙනීම කියන එක තමා තුළ සිද්ධියක් කියලා දකින්නේ ආපහු පනිනවා බාහිරට. පේන රූප කියන්නේ පේන්නේ රූප කියලා අපි කියනවා කියන්නේ මේ ශබ්දය යකඩ ගැල්ඩ ගැටුලට ගියා කියලා හිතනවා වගේ. ඒ හින්දායි ඉස්සෙල්ලා යකඩ ගැලි දෙකේ ස්වභාවික తত্ত্বය ඇයි අපි බලන්නේ? මේ ශබ්දය කියන එක යකඩ ගැලි වලට අයිති නැහැ කියන එක තීරණය කරගන්න හින්දායි. ඒ වගේ රූපය කියන එකේ ස්වභාවික తত্ত্বය ඉස්සෙල්ලා බලන්නේ අපි මේ පේනවයි කියන සිද්ධිය රූපෙට අයිති නැහැ කියන අවබෝධය ගන්න. මේ හැම දෙයකින්ම කරන්නේ දිත්තේ දිත්තේ මත්තම්. පෙනෙන දේ පෙනීමක් විතරයි. පෙනෙන දේ පෙනෙන වෙලාවටත් ඒ ධාතුවටත් අයිති නැත්නම් ආපහු පෙනෙනවයි කියන එක තවසරයක් බලන්න පුළුවන් කියන එක වෙන්නේ නැහැ. ඉතින් අන්නේ අවබෝධය අපිට තිබුණොත් තමයි ඇහැ අනිත්‍යයි ඇහැ දුකයි ඇහැ අනාත්මයි කියන ධර්මතාවය ළඟ සිටින්නේ. ඒක මෙහා මේ ධර්මත බොරු කරන්න බෑ. ඒක මෙහා කොච්චර බණ ඉගෙන ගත්තත් මේක ජීවිතයෙන් ප්‍රායෝගික නොවුනොත් ඇහැ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පේන්නේ නෑමයි. ඔක ධර්මතාවය. හැබැයි ඉතින් මේකට උපායක් තියෙනවා තමයි. ඔතනින්ම විතරක් නෙමෙයි ඔය මං කියපු දැනුම විතරක් නෙමෙයි. ඔතනින්ම තමයි ගොඩ වෙන්න තියෙන්නේ. නමුත් ඒ ගොඩ වෙන තැනට එන්න ක්‍රමයක් තියෙනවා. ඉස්සෙල්ලා ඒක දැනගන්න ඕනේ. දැන් ඕගොල්ලෝ අනිත්‍ය බලන හැටි දැනගන්නකො ඉස්සෙල්ලා. ඇහැ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකින්න නම් ඉස්සෙල්ලා දකින්න ඕනේ මොකද්ද? මේ පෙනෙන දේ පෙනෙන්නේ ඉස්සෙල්ලා තිබුණා නෙමෙයි පෙනීමෙන් පස්සේ තියෙනවා නෙමෙයි පෙර නොතිබීම ඇහත් රූප චක්කු විඤ්ඤාණය කියන තුන්දෙනා නිසාම පෙනෙන බව ඇති වෙනවා ඒ හේතු නිරුද්ධ වෙනකොටම පෙනෙන දේ නිරුද්ධ වෙනවා ඕක තමයි යථාර්ථය දැන් තාම දකින්නේ නැහැ නමුත් දන්නවා දන්නවා කියලා හිතන්නකෝ දැන් ඇහැ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකින්නේ කුමකින්දද ඇහැ ඇතිවෙන්න පෙර අවස්ථාවත් ඇති වුණාට පසු අවස්ථාවේ පවතින ඇහි නිරෝධතාවය ගැන දන්න නිසායි. ශබ්දය කියපු එකේ අනිත්‍යතාවය අපිට අහුනේ මොකක්ින්දද? ශබ්දය ඇති වෙන්න ඉස්සෙල්ලා ශබ්දය කියලා එකක් තිබුණේ නැහැ. ඇති වුණාට ගැටලා ඉවර වුණාට පස්සේ ශබ්දය කියලා එකක් නැහැ කියලා නැති බව අරමුණු වෙච්ච මනසකටයි ඇති බව කියන එක හමු වෙන්නේ. නේද? තේරෙන්නද කියන්නේ? ඒ කියන්නේ සද්දය කියන එක අපි හොඳට දන්නවා යකඩ කැල් දෙක එකට ගැටෙන්න ඉස්සලා තිබුණා නෙමෙයි කියලා. ගැටල ඉවරනාට පස්සේ තියනවා නෙමෙයි කියලා. ඒ හින්දා අපි දන්න සද්දයක් කරනකොට එහෙනම් මේ ගැටුණු හින්දාමයි කියනවා. කැඩපතේ තියෙන ඡායාවේ අනිත්‍ය අපිට පේන්නේ එබෙන් ඉස්සර ඡායාවක් තිබුණා නෙමෙයි කියලා දන්න හින්දා. එබුණාට පස්සේ ඡායාව නැති වෙනවා කියලා නෝනින් දන්න හින්දා අපි දැන් තිබිලා තියෙන වෙලාවටත් දන්නවා මේක අනිත්‍යයි කියලා. අනිත්‍යයි කියලා කියන්නේ අපි මෙතනින් අහකට යනකොට මේක නැති වෙනවා. මේක ස්ථිරව තියෙන්නේ නැහැ කියන නුවණ. හටගෙන තියෙන වෙලාවේ අනිත්‍යයි කියන නුවණ පවතින්නේ ඒකේ පෙරපසු නුවණ තියෙන නිසායි. උබ්බන්ත ඥානං අපරන්ත ඥානං නිසායි. එතකොට අපිට මේ ඇහැ උපදින්න පෙරත් ඇහැ උපන්නට පස්සෙත් පවතින යතහ භූත ස්වභාවය ගැන නුවණක් තිබුණොත් තමයි ඇහැ උපදින වෙලාවට මේක අනිත්‍යයි කියලා හිතෙන්නේ. අපිට මේ පෙනෙන බවක් වෙනවා නම් මේ අර මං කිය සීත කරන දොර ඇරියා වගේ අවස්ථාවක්. දොර ඇරීමයි ලයිට් එක පත්තු වීමයි දෙක එකටම වෙන්නේ. මේ චක්කු විඥානේ උපදීමයි පෙනෙන බවයි දෙක එකට වෙන්නේ. මොකද පෙනෙනවා කියලා අපිට හම්බ වෙලා තියෙන්නේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම. ඒ චෛතසිකවල ස්වභාවය තමයි හිතත් සමග එකටම උපදිනවා. හිත පවතින කම්ම පවතිනවා. හිත ගත්ත අරමුණම ගන්නවා. හිත තියෙන කම්ම සිදිලා හිතත් සමගම නිරුද්ධ වෙනවා. එතකොට ඒකයි චෛතසික කියන්නේ. චෛතසික වල ලක්ෂණ ඒකයි. මේ හිතෙන් දැනගන්නේ ඒ බඳු චෛතසික ටික. ඒකයි මේ හැමදාම අනිත්‍ය වෙන එක ඇතුලේ අපි ඉන්නේ. ඒකයි මේ අපිට අවු වෙන්නේ නැත්තේ. කියන්නේ හැමදාම අපි දැනගන්නේ අනිත්‍ය වෙන හිතත් එක්ක උපදින ධර්මතාවයන්ම නම් අපි ආපහු දැනගන්නේ අපිට අනිත්‍යතාවය හම්බ වෙන්නේ. ඒකයි. අපිට හම්බ වෙන්නේ අපිට හම්බ වෙනවා කියලා අපි රූපය කියලා රැවටුණාට ඇත්ත නොදැනගෙන හිටියට ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? සිත සහ සිතුවිලි කියලා ධර්මතා දෙකක්. අහලා තියෙනවා. සිතුවිලි වල පෞද්ගලික ලක්ෂණ ටික මොනවද? ඒකුත්පාද නිරෝධාච ඒකාලම්බන වට්ටුක. අහලා තියෙනනේ? මොකද්ද ඒක කියන්නේ? සිත සමග එකටම උපදිනවා. සිත ගත්ත අරමුණම ගන්නවා. සිත පවතින කම්ම පවතිනවා. සිත නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. එතකොට මේ හිතට පුළුවන් මේ ධර්මතාවය අනිත්‍ය දකින්න. කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඕකනේ මේ වෙලා තියෙන්නේ. රූපය කියනක නිකම්ම නිකම් උපකාරක ධර්මයක් විතරයි. මේ හිතේ පැවැත්මට උපකාරක ධර්මයක් හිත. ඒ හිත උපදිනකොට ඒ හිතත් සමගම උපන්න හිතේම ගති ටිකක් තියෙනවා වේදනා සංඥා චේතනා කියලා. සංඛාර කියලා චෛතසික 52ක් තියෙනවා. ඔක්කොම එකපාර එකට යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ ධර්මතා ටිකයි ආපහු හිතට අත්දැකීම වෙන්නේ. මෝඩකමක් පවත්වනවා අපි රූපේ දැක්කා රූපේ දැනගත්තා රූපේ ජීකරුවා රූපේ හම්බුණා කියලා. මේ මෝඩකමටයි අපි දිගට යන්නේ සසර. කාම භවේ නැවත නැවත නාම ධර්මම අරමුණු කරලා නාම ධර්මම සිහිකලා නාම ධර්මම දැනගෙන රූපේ අරමුණු කරුවා භූමියේ දැනගත රූපේ සිහිකරුවා කියන මෝඩකමටයි මේ විඥානයේ රූප හොයාගෙන දැසගන්න යාපාව. අපිට පුළුවන් වුණොත් මේ චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ ධර්මයන්ගේ යථා ස්වභාවය තේරුම් ගන්න ලෝකේ අනිත්‍යතාවය ඉබේමයි තේරෙන්නේ. ලෝකේ අනිත්‍යතාවය ඉබේමයි තේරෙන්නේ. එතකොට ඉස්තරලාම ඒක තමයි මම කිව්වේ මට වැටෙන ආකාරයට උපමාවක් රූපය කියනක නුවණින් දකින්න ඕගොල්ලෝ දැන් එහෙම ඉන්නකොට යනකොට හම්බ වෙනකොටත් කල්පනා කරන්න නුවණින් ආධ්‍යාත්මිකව බාහිර වේවා යම් රූපයක් තියෙනවනම් සතර මහා ධාතු ඒබඳු රූප ස්පර්ශයක් නිසා මේ විඳින හඳුනන බව ඒ කියන්නේ අපිට පේන බව ඇහෙන බව කියලා අපි ගන්නෙ අපිට මෙච්චර කල් හම්බ වෙලා තියෙන්නේ මේ රූප සංඥාවයි විඥාණයෙන් දැනගන්නේ. රූපේ දැනගත්තාම කරුණට ගිහිල්ලා තියෙන්නේ. අපි රැවටලා තියෙන රූපේ දැනගත්තා කියලා. දැන් ලෝකේ සම්මතයක් ඒක රූපේ දැනගන්න පුළුවන් කියන්නේ. නමුත් යථාර්ථය අපි දැනගන්න ඕනේ. එහෙම දැනගත්තාමයි අපි රූපේට අනුව කියන බැම්ම නැති වෙන්නේ. බැඳීම නැති වෙන්නේ. නාම රූප පත්‍ය විඥානං මේ නාම රූප ධර්මතා දෙකක් තමයි දැනගන්නවා කියන තැන තියෙන්නේ කියන එක දකින්න උත්සාහවත් වෙන්නේ. එහෙම වුණොත් අපිට තේරෙයි. දැන් ඕගලන්ට මේ පේන වටපිටාව තියෙනවනේ. ගෙදර ගිහිල්ලා මේ පේන දේ සිහි කරන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඉතින් මේ පේන දේ රූපේ වුණා නම් පඨවි ආපෝ දාය තේජෝ ආය රූපේ වුණා නම් කොහොමද ඔයගොල්ලෝ පඨවි ධාතු ආපෝ ධාතු සිහි කරන්නේ? ඔයගොල්ලෝ ගෙදර ගිහිල්ලා සිහි කරනවා කියලා කරන්නේ මනසම නෙමෙයිද? එහෙනම් මේ පවතින වෙලාවෙදිත් මේ මනසම නෙමෙයිද මේ පරිහරණය කරන්නේ? ඇයි ඔක දකින්න බැරි? ඉතින් මේ අදහසනේ හම්බ වෙන්නේ අපිට. අපි දැනුත් පරිහරණය කරන්නේ අපේම මනස. අපේ මෙහිත ඒ හිත ඇති වෙන්න පවතින උපකාරක ධර්මයක් කියලා රූපය. මෙන්න මේ ටික අපි හරියට දැක්කොත් රූපය පිළිසින් දැක්කොත් ආපහු කාමලෝකෙට එන්නේ නැහැ කියනවා. ඇයි? රූපේ නිසා නාම ධර්ම පාල වෙන්නේ නාම ධර්මමයි අපි දැනගන්නේ කියලා ගත්තොත් අපිට රූපේ හම්බ වෙන්නේ නැහැ ප්‍රතිසන්දි වශයෙන් එන්නේ. නාම ධර්මම සිහි කළා නාම ධර්මම දැනගන්නවා කියන අවබෝධයක් එනවා. නේද? එතකොට හැම වෙලාවෙම මේ පේනවා කියන කාරණා, පෙනීම, ඇහිම කියන කාරණාව දකින්න වේදනා සංඥා චේතනා කියන මේ චෛත්‍යක ධර්ම සිතට හිතේ යෙදීමට කියනවා පෙනෙන බව කියලා. වේදනා සංඥා චේතනා කියන චෛතසික ධර්ම සිතේ යෙදීමට කියන ඇහෙන බව කියලා. ඒකයි අපි කියන්නේ අර උපමාවෙන් කියන්නේ හිරු එළියයි ගහයි පොළොවයි නිසා ඡායාවක් වැටෙනවා නම් ඡායාව කියලා කියන්නේ හිරු එළියක් නෙමෙයි පොළොවක් නෙමෙයි ගහක් නෙමෙයි. ඒ ඔක්කොම ටිකක් නෙමෙයි. එකක් එකකුත් නෙමෙයි. මේ හේතු නිසාම ඵලයක් ඇති වෙනවා හේතු නැති වෙන නැති වෙනවා. ඔය දැන් අපි කිව්වේ ඒකයි. හිරියදීයි ගහයි පොළොවයි වගේ තමයි ඇහැයි රූපේ චක්කු විඥානය කියන්නේ. නැත්තම් විඥානය කියන්නේ. ඵලය වගේ තමයි මොකද්ද? ඡායාව වගේ තමයි මේ වේදනා සංඥා චේතනා කියන චෛතසික ටික. චෛතසික කියලා කියන්නේ රූපෙත් නෙමෙයි හිතත් නෙමෙයි කියන එක ඒ කියන්නේ. ඡායාව කියන්නේ හිරවැලියක් නෙමෙයි පොළොවත් නෙමෙයි ගහත් නෙමෙයි. මේ හේතු තුනමත් නෙමෙයි. හේතු එකසුළුත් නෙමෙයි. හේතු නැති වෙනකොටම නැති වෙනවා. එතකොට හේතු ඇති වෙනකොට හටගන්න හේතු නැතිනො නැති වෙනවා. ඔගොල්ලෝ හොඳට හිතන්න පඨවි ධාතු කියන්නේ තද ස්වභාවය. ආපෝ ධාතු කියන්නේ මොකද්ද? ගලන වැදිරෙන ස්වභාවය. තේජෝ ධාතු කියන්නේ දවන තවන රසන ස්වභාවය. වායු ධාතු කියන්නේ පාඨවි ධාතුවේ ගස්කල් තියෙනවනේ. පඨවි ධාතුවේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවද? පඨවි ධාතුව